මීට ප්‍රථමයෙන් මේ ඇත කජන ශෝත්‍රය අශ්‍රෙන් දේශනා කීපයක් ඉදිරිපත් කළා. ඉදිරි දේශනාවයි අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ දක්වා කියන ලද කරුණු විතාමත්ම කෙටි සාරාංශය මෙන්න මේකයි. අපි යම් කිසි දෙයක් සිහිපත් කරනවා නම් අතීත දෙයක් හෝ අනාගත දෙයක් හෝ වර්තමාන දෙයක් ඒ සෑම විටම වර්තමානික වශයෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවී නැති යාමක් හැර ඒ වගේම ඒ සිහි කරන්නේ පංචස්කන්ධ ධර්මයක් හැර වෙන මොකක්වත් නෙවෙයි කියන කරුණයි පළමුවෙන් පෙන්වන්න කළේ. අපි අතීතයේ යම ශ්‍රීපත් කරන විට නිරුද්ධ වී ධර්ම අප ශ්‍රීපත් කරන්නේ. දැන් තප්පරයකට පෙර සිදු සිදුවීම ශ්‍රීපත් කළත් ඒකත් නිරුද්ධ වීගේ ධර්මයක් ඒ ශ්‍රීපත් කරන විට ඒක නැහැ මේ නිරුද්ධ වීගේ භාවයේ දේශ බැලීම තුළින් චිත නිවනටපත් කරගත හැකි එක් ආකාරයක් එදා අපි ප්‍රකාශ කළේ ඊට පස්ව පෙන්වන්න කළේ මේ පංචස්කන්ධය පිළිබඳ අර්ථ නිරූපණයක් ඊට පස්සේ මේ පංචස්කන්ධ ධර්මයන් විසින් අපව කාදමන බවයි පෙන්වන්න කළේ අතීතයේ වර්තමානයේ අනාගතයේ පංචස්කන්ධ ධර්ම අපෝකාදමන වශයෙන් ඒ බව අවබෝධ කරගත්තාට පසුව මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි අතීත පංචස්කන්ධ ධර්ම කෙරෙහි අනපේක්ෂිත භාවයක් ඇති ඇති කරගන්නට ඕන අනාගත පංචස්කන්ධ ධර්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම වර්තමාන පංචස්කන්ධ ධර්ම කෙරෙහි නිබ්බිදා විරාගය නිරෝධය පටිපන්නෝ හෝති කලකිරීම පිණිස විරාගයේ නොයල්ම පිණිස නිරෝධය සඳහා පිළිවෙත් පූර්ණය කරනවා කරන කෙනෙක් වෙන්නට ඕන. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් අපව කාදම බව හරියට අවබෝධ වෙනවා නම් කාදමන බව හරියට අවබෝධ වෙනවා නම් ඒ තුළනොත් යම් කිසි ආකාරයකින් කලකිරීමක් සමාගයේ සිටදව අනිවාර්යයෙන්ම දැනිත විය යුතුයි. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කර ගන්නා විට ඒ නිබ්බිදාවේ කලකීම තමාගේ සිත තුළ ඇති වෙනවා ඇති විය යුතුයි ඒක නිසා බුදුරජාණන් වහන්සේ විමසනවා සංකේමඤ්ඤස බික්ඛේ රූපං නිච්ඡං ආනිච්ඡන්ති මොකද්ද මානෙන්නේ මේ රූපය ගැන ඔබලා සිතන්නේ මේ රූපය නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද අනිච්ඡම්බන්තේ ඒක ස්වාමීන් වහන්සේ අනිත්‍යයි යදනිච්ඡං සුඛං වාතං දුක්ඛන්නාති යමක් අනිත්‍ය නම් මේක සැපයක් කියලා හිතන්නට පුළුවන්ද දුකක් කියලා හිතන්නට පුළුවන්ද දුක්ඛම් බන්තේ ඒක එහෙමනම් දුකක් ස්වාමීන් වහන්සේ යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සම්නිපස්සතං යතම්ම මේසෝ කමස්මේසෝ මේ අත්තාති යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒ වගේම දුක් නම් එලෙසින්ම මේවා වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙනවා නම් මේවා මම මගේ ආත්මය මේ මමය මේ මගේ කියලා හිතන්නට පුළුවන් ද නෝහේ සම්බන්ධයෙන් මේ තන්නට බෑ ස්වාමීන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා. සත්මාතයේ දික්කේ යංකින්ච රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජාතිකං වා බයිද්දා වා හෝලාරිකං වා සුකුමං වා හේනං වා පනේතං වා යන් দূරේ සම්තිකේවා සම්මන් රූපං නේතම්මම නීසෝමස්මින නීසවත්තාති ඒව නේතං යතා භූතං සම්මප්පඤ්ඤා දත්තබ්බං කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළේ එමේ සාමහණෙනි මේ යම්කිසි රූපයක් තියෙනවා නම් අතීතයේ තිබෙන රූපයක් වර්තමානයේ තිබෙන රූපයක් හෝ අනාගතයේ පවතිනු ලබන රූපයක් නැත්නම් තමා සතු රූපයක් තමන්ගේ පරිබාහිර රූපයක් ඕලාරික හෝ සුකුම හරි හීන හරි ප්‍රණීත හරි දුර තියෙන හරි ළඟ තියෙන හරි කවර රූපයක් හරි මේ සෑම රූපයක්ම මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා මනෝ නුවණකින් තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. ඒ පාඨයේ සිංහල අදහස ඒකයි. මේ විදිහටම ශිෂ්‍ය ස්කන්ධ ධර්ම පිළිබඳව වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කළා. මේ පිළිබඳව මේ සිහිපත් කරලා අවබෝධ කරගෙන එන්නට කියලායි ජීවාවේදී අපි පෙන්වන්නේ කලේ. එතකොට මේ ඇයිට දැන් ඒ ගැන අවබෝධයක් ඇති වෙලා ඇති. විශේෂයෙන්ම මේ රූපාදී පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපය ගැන මේ ඇයිට අමුතෙන් කියා දෙන්නට අවශ්‍යකමක් නැහැ. ඒකම පැහැදිලිව මේ ඇයිට ඒක අවබෝධ වී තිබෙන කරුණක්. එතකොට මේ අනිත්‍ය ගැන දැනගන්නකොට අප විසින් දත යුතු වචන කිහිපයක් තියෙනවා. ක්ෂණික අනිත්‍යතාවය, සංතති අනිත්‍යතාවය, නිරෝධය සහ විපරිණාමය කියලා. ක්ෂණික අනිත්‍යතාවය කියන්නේ සෑම ක්ෂණයක් පාසාම නැති නැති යන්නේ. සංතති අනිත්‍යතාවය කියන්නේ ඒ සෑම ක්ෂණයක් පාසාම නැති නැති ගිය යම් කිසි දෙයක යම් පැවැත්මේ සංතතියේ නැත්තට නැති යාම. එතකොට Nirodhe කියන්නේ ඒක නිවියාම. දැන් මේ කාලේ වෙසක් තොරණවල් නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. හැමතැන හැමතැනම වාගේ දක්නට ලැබෙනවා. මේ දැකලා ඇති ඒවා නිතරම බල නිවිලි මේ පත් වෙන ඒවා තිබෙන ඒවා අනිත්‍ය වාගේ. එතකොට කියන්නට ඒ අනිත්‍ය වාගේ අපිට දකින්නත් පුළුවන්. එතකොට ඒ නිවිලි දැල්වෙන බල එක් අවස්ථාවකදී නැවත දැල්ලෙන්නේ නැතුව ටික වේලාවක් කලවර වෙනවා වගේ තියෙනවා මේ දැකලා ඇති ඒක නිරුද්ධ වීම කියලා එකට කියන්නට පුළුවන්. ඒකට අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙවි යන එක නිරුද්ධ වෙනවා කියන්නේ ඒවා නිවිලා යන එක. මේ අනිත්‍යයට නිරුද්ධ වී යාමටපත් වීම නිසා මේවා විපරිණාමයටපත් වෙනවා විපරිණාමානුපස්සනාව කියලා වෙනම විපස්සනා භාවනා ක්‍රමයකට තිබෙනවා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා කියන එකයි විපරිණාම කියන එකෙන් අදහස් කරන්නේ. ඒකට භාවනාවක් තුළින් මේ ශනික වශයෙන් සිදුවන පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය දැකීමෙන් තමයි අපිට පහසෙන් නිවන් ලබා ගන්නට පුළුවන් වන්නේ. අනේ සංතති වශයෙන් තියෙන අනිත්‍යතාවය, විපරිණාමය ආදී දැකීමෙන් නෙවෙයි. ඒ ශනික වශයෙන් ඇතිවෙන අනිත්‍යතාවය දැකීම තුළින් ඒවා නිරුද්ධ වී යන ආකාරය දකින්නට පුළුවන්. ඒ නිරුද්ධ වී යන ආකාරය දකිනකොට මේ පංචස්කන්ධ ධර්ම තුළ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්නට ඉතිරි නොවන බව ශේෂ නොවන බව අවබෝධ වී යමින් අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒතකොට ඉතා කෙටියෙන් මේ පිළිබඳව අපි ක්‍රියා කරන කීපයක් පමණක් මේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දීර්ඝ විස්තර කරන්නට අවශ්‍ය නැහැ මේ අය අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා ගැන විවිධ දේශනා අහලා තියෙන නිසා. එතකොට තමන්ගේ රූපය ගත්තොත් එන මේක වෙනස් ස්වරූපයකට පරිවර්තනය වූ ආකාරය ගැන ඕනෑම පොඩි දරුවෙකුට පවා තේරුම් ගන්නට පුළුවන්. ඉතාලම සිරිකැටි දරුවෙකුගේ රූපයක් තිබුණා. ඒක එහෙම තිබුණේ අවුරුදු දෙක යනකොට තවත් වෙනස් වෙනවා. අවුරුදු 4 5 යනකොට තවත් වෙනස් ස්වරූපයකටපත් වෙනවා. අවුරුදු 5 10 වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා සම්පූර්ණම වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙනවා. කිරි දරුවෙකුගේ රූපය අවුරුදු 10ක විතර ළමයෙකුගේ රූපය දෙක සංසන්දනය කළ බැලුවොත් මේ ඒ ළමයාමද කියලා හිතන්නටත් බැරි තරම් තරම් දුරට වෙනස් වෙලා තියෙන්නේ. ඒ රූපේම අවුරුදු 17 18 වෙනි තරුණ වියට පත් වෙනකොට තවත් වෙනස් වෙනවා. මේ වයසට යන්නට යන්නට මැදීය තරුණ විය මැදීය ආදි වශයෙන් වයසට යන්නට යන්නට මේවා වෙනස් වෙනස් රූප වලට පරිවර්තනය වෙලා යනවා. මරුණට පස්සේ මේ මලකඳ නොඑක ආකාර පරිවර්තනයකට පරිවර්තනය වෙලා වෙනස් වෙනස් ස්වරූපයකට පත් වෙලා මොකද වෙලා විනාශ වෙලා නැත්තරම නැතිලා නැත්තම් නැත්තම් අළු වෙලා යනවා මේ தත්ත්වය Taman තේරුම් ගන්නට ඕනේ මේ Tamanගේ ශරීරයේ ස්වરૂපය මේකයි කියලා. මේ වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වන්නේ එකපාරටම නෙවෙයි. දැන් පිටි දරුවෙකුගේ රූපයක් අවුරුදු 10 තත්ත්වයටපත් වුණ එකපාරටම නෙවෙයි. නැත්නම් අවුරුදු 5 අවුරුද්දේ තත්ත්වයට වාගේපත් වුණත් එකපාරටම නෙවෙයි. වෙනස් ස්වරූපයකට පත් වුණාට පස්සේ අපිට පේනවා මේක වෙනස් වුණාය කියලා. එකපාරට ඒක වෙනස් වුණා නෙවෙයි. නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි ගියා. ඒක පියෙහට සාමාන්‍ය කෙනෙකුට දකින්නට බෑ විදර්ශනාවෙන් ඒ වගේම සම්පේන් දියුණු කෙනෙකුට පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක දැක සිටිනවා නම් ඒ අවස්ථාවේදී ඒක Tamanට අත්දකින්නට පුළුවන්. නැති කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට ඒක අත්දකින්නට හෝ දැක ගන්නට හැකියාවක් නැහැ. ඒක නිසා මේවා නිත්‍ය ධර්ම වශයෙන් අරගෙනයි කටයුතු කරන්නේ සාමාන්‍ය ලෝක සත්‍යය. එතකොට මේ සෑම මොහොතක් වාසාව වෙනස් වෙනස් වෙ ගියාම නිසා ශනික වශයෙන් අනිත්‍යයටපත් වීම නිසා තමයි මේ නාම රූප ධර්මයන් විපරිණාමයකට වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා. මේ බව පහසෙන්න මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ වගේම වේදනාව ගත්තත් විපරිණාමයටපත් වෙන ආකාරය. අනිත්‍ය නිරන්තරයෙන්ම ශනික වශයෙන් නැති වෙ නැති යනවා ඊට පස්සේ සංතතිය නැති වෙනවා අපි හිතමු දුක් වේදනාවක් විඳින්නේ කියලා විනාඩි 5ක ඒ දුක් වේදනාව පැවතුනා නම් 5කට පසුව ඒ සංතතිය දුක් වේදනාවේ පැවැත්ම නැති වෙනවා ඒ විනාඩි 5 ඇතුළත සෑම ශරණයක් පාසාම ඒ වේදනාව ඇති ඇති නැති නැති ගියා සමහරට ඒක අඩු වෙනවා සමහර විට වැඩි වෙනවා ඒකත් ඒ අනිත්‍යතාවය නිසා සිදුවන ධර්මතාවය එතකොට ඒ දුක් වේදනාව නැතිලා උපේක්ෂා වේදනාව ඇතිවෙනකොට දුක් වේදනාව වේදනාව වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙනවා. උපේක්ෂා වේදනාව නැතිලා සැප වේදනාවක් වෙනකොට ඒකත් වෙනස් තත්යකට පරිවර්තනය වෙනවා. මේ ජීවිතේ පුරා අපි ආකර්ෂකයි බැලුවොත් එහෙම කොයිතරම්නම් වේදනා ස්කන්ධයක් වේදනා ගොඩක් අපගේ සිත තුළ ඇති වී ඇති නැති නැති ගියාද මේ වේදනාවන් කොයිතරම් දුරට නම් කොපමණ වාර ගණන් වෙනස් සත්වයට පරිවර්තනය වුණාද කියලා දකින්නට පුළුවන්. ඒක ඉලක්කම් වලින් ගණන් වලින් කියන්නටත් බැරි තරම් ප්‍රමාණයක් වෙනස් ස්වරූපවලට පරිවර්තනය වෙන්නේ ගියා. වේදනාව වගේම තමයි සංඥා සංඛාර විඥාන කියන ශේෂ ස්කන්ධයන් මේවත් නිරන්තරයෙන්ම අනිත්‍යද යනවා ඒ වගේම වෙනස් ස්වરૂප වලට පරිවර්තන වෙනවා ඒක නිසාම නිරුද්ධ වී යනවා නිරුද්ධ වෙනවා කියන්නේ නිවි යනවා <coughs> මේ නිරුද්ධයේ පංචස්කන්ධ ධර්ම දේශක ආපසු හැදී බැලුවොත් කිසිවක් ශේෂ වෙලා නැහැ. ඒ ශේෂ වෙලා නැති භාවය Tamanට හරියට පැහැදිලිව පේනවා නම් එදා පැවති ඒ පංචස්කන්ධ ධර්ම, ඒ කියන්නේ ශේෂ වීමට පෙර පැවති පංචස්කන්ධ ධර්ම කිසිසේත්ම මම මගේ කියලා ග්‍රහණය කිරීමට නුසුදුසු බව අවබෝධ විය යුතුයි. නමුත් ඒ අවබෝධය නැති නිසා ඒ පංචස්කන්ධ ධර්ම එදා පවතින විට මේ මමයේ, මේ මගේ, මේ මගේ ආත්මය කියලා ග්‍රහණය කළා. මේක නිසා මේ අනිත්‍ය தත්ත්වය දකින්න එක ඉතාමත්ම අවශ්‍ය වෙනවා මේ අනාත්ම ලක්ෂණය ප්‍රකටව අවබෝධ කර ගැනීම සඳහා. විශේෂයෙන්ම නිරුද්ධ වී යාම දැකීම අත්‍යවශ්‍යයි. <clears throat> අනිත්‍යම යමක් අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා. යදනිච්ඡං දුක්ඛං මාතංසකං වාසේ යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? මේක දුකක් දුක් සම්බන්ධය කියලා පිළිතුරු දෙන්නේ දුකක් කියලායි කියන්නේ. එහිදී තේරුම් ගත යුතු ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. යම් කිසි දෙයක් අනිත්‍ය නම් මේක දුකයි කියන එක කියනකොට අනිත්‍ය භාවය නිසාම දුකක් ඇති වීම පළවෙනි කාරණාව. දෙවන කාරණාව තමයි මේ නිරන්තරයෙන්ම අනිත්‍යයට යන දේවල් නිසා මේවා නඩත්තු කරන්න, පෝෂණය කරන්න, පවත්වාගෙන යන්න වේශක් දුකක් ගන්නට වෙනවා. ඒකත් දුකක්. ප්‍රධානතම කාරණාව වන්නේ යමක් අනිත්‍ය නම් ඒක සැපක් කියලා අපිට ග්‍රහණය කරන්නට බෑ. කොයිතරම් උසස් දෙයක් වුණත් නැති වෙලා යනවා නම් ඒකේ ඇති වටිනාකමක් නැහැ. කොයිතරම් උසස් දෙයක් වුණත් ඒක නැති වෙලා ගියා නැති වෙලා යනවා නම් ඒක සැපක් කියලා ගන්න එක නුසුදුසුයි මොකද తాවකාලික වශයෙන් තියෙන දෙයක් ඒක නැති වෙලා ගියාට පස්සේ කිසිම හරයක් වටිනාකමක් නැහැ ඒක කිසිම අගයක් නැහැ මේ නිසා තමයි බුදුරජාණන් ඒ අර්ථයෙන් තමයි බුදුරජාණන් වහන්සේ යදනිච්ඡන් සම්දුක්ඛ කියලා ප්‍රකාශ කරන්නේ අනිත්‍ය නිසාම දුකක් ඇති වෙනවා කියන කාරණාව නිසා නෙවෙයි දැන් රූපය ගැන කතා කළොත් එහෙම රූපස්කන්ධයේ අනිත්‍යය යෑම තුළින් කොයිතරම්නම් දුක් ලබා දෙනවද කියන එක පහසුවෙන්ම තේරුම් ගන්නට මේ ඇයිට පුළුවන්කම තිබෙන්න ඕන. මේ රූපය නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා තමයි හැමදාම මේකට ආහාර පාන එහෙම දෙන්න ඕනේ. මොකද රූප හැදෙන හේතු රූප සමුදය ගැන කතා කරනකොට මේ ඇයිද කියුවා කර්මචිත්ත හේතු ආහාර කියලා කොටස් හතරක්. රූපය දීමේ හේතු හතරක්. ආහාර නිසා රූප නිෂ්පාදනය වෙනවා. ඉපදෙනවා. මේ ආහාර නිසා ඇතිවෙන රූප ඒ ආහාර වල ශක්තිය නැති වෙනකොට නිරුද්ධ යන නිසා නැවත නැවත ආහාර දෙන්න ඕන. එහෙම ආහාර පාන දුන්නේ නැත්නම් මේ ශරීරයෙන් අපිට වැඩක් ගන්නට බෑ. මොකද ඇඟේ ශක්තිය පවා හීන වෙනවා. යමක්ම වැඩක් කරන්නටත් බැරි වෙනවා. කලාන්ත භාවයටපත් වෙනවා. ඇඟ වෙවුල් වෙනවා. නොඑක ආකාර පීඩාවන්ටපත් වෙනවා. එතකොට මේ ශරීරයේ නිරන්තරයෙන් වෙනස් වෙන නිසා හැම දවසෙම දිනකට වාර කීපයක් ආහාර පාන ඇතුළත් ඇතුල් කිරීමමත් මහා කරදරයක්. මේක ලෝක සත්‍යයට නම් තේරෙන්නේ නැහැ මහා කරදරයක් වගේ. මේක මහා ඇත්ත වශයෙන්ම වදයක් කරදරයක්. මේ ආහාර පාන ඇතුල් කරාට පස්සේ ඒවා දිරෙව්වත් Tamanට මහා දුකක් කරදරයක්. ඒව මල මුත්‍ර බවට පත් වෙනවා. ඒවෙන් නිපදේනා තෙම් සතුව හඩිය ආදී කොටස් මේව ඔක්කොම පවිත්‍ර කරන්න ඕන, සෝදන්නට ඕන, ඉවත් කරන්නට ඕන මේකත් මහා දුකක්. ඒවා දිරෙව්වේ නැතත් මේ ශරීරයේ අනිත්‍ය දැන ආහාර පාන ගිල්වන්නේ ඒ ගිල්වන ආහාර පාන දිරිවේ නැති වුණාම විවිධ අජීර්ණ වේ රෝග තත්ත්වවලට පත් වෙනවා. ඒ ආහාර නොදිරිවීම නිසා නොයෙක් රෝග ශරීරය තුළ ඇති වෙන නිසා ඒකිනුත් දුක් වෙනවා දෙනවා. එතකොට ආහාර හොයන්නට දුක් වෙන්නට ඕන. නිකන් එකපාරට ආහාර පාන්න දෙන්නේ නැහැ. නැත්නම් ඒ සඳහා වශයෙන් මුදල් හොයන්නට වෙනවා. මේ සඳහා විශාල දුකක් විඳින්නට වෙනවා. ඉතින් මේ මුදල් තිබුණත් අපිට මේ මුදල් අනුභව කරන්නට බැරි නිසා ආහාර පාන අපට ඕන විදිහට සපසන්නට වෙනවා, ගේන්නට වෙනවා. මේවත් ඔක්කොම දුක් තමයි. මේ ශරීරයේ දුක් නිසා ශරීරයේ පවත්වාගෙන යන්නට අවශ්‍ය ආහාර පාන දීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් දුක් රාශියක් අත්දකින්නට සිදු වෙනවා. නමුත් මේ ලෝක සත්‍යයට මේක දුකක් කියලා හිතෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඉතින් මේක දුකක් වශයෙන් තේරුම් ගත යුතුයි. ඊට අමතරව මේ ශරීරය අනිත්‍ය නිසා තමයි ඉතින් කැඩෙන්නේ බිඳෙන්නේ කුඩු වෙන්නේ නොයෙක් දේවල් වලට දේවල් වලට අපිට මුහුණ පාන්න සිදු වෙනවා සමහරට අත්පය කැල්ල විශේෂලා බව යන්නට පුළුවන් ওই බෝම්බයක් වැනි තත්යකට අහු වුණොත් එතකොට මේ අනිත්‍යයට යන්නේ නැති එකක් නම් මේ ශරීරේ ඔය මොනවා සිදුනත් ප්‍රශ්නයක් නෑ නමුත් අනිත්‍යය නිසා ඒ ආකාරයෙන් දුක් විඳින්න සිදු වෙනවා දැන් සාමාන්‍ය ඕනම කෙනෙක් වාගේ කැමති තරුණව සිටින්න, ලස්සනව සිටින්න, පිරිසිදුව සිටින්න, නිරෝගීව සිටින්නට, ශක්තිමත්ව සිටින්නට. නමුත් ඕවා හැම දවසෙම මේ විදිහට පවත්වා ගන්නට පුළුවන් දෙයක් දේවල් නෙවෙයි. Taman ජරා දුක් විඳින්නට සිදු වෙනා නම් මේ ජරා දුක් විඳින්නට සිදුවන්නේ තරුණ භාවය නිත්‍ය නොවන නිසා. තරුණ භාවය අනිත්‍යද යනවා. ඒක නිසාම ජරා දුක් විඳින්නට වෙනවා. මරණ දුක් විඳින්නට සිදු වෙනවා සිදු වෙන්නේ මේ ජීවිතයේ පැවැත්ම ස්ථිර දෙයක් නොවන නිසා මරණයට පත්වන නිසා මරණ දුක් විඳින්නට සිදු වෙනවා ඒ වගේම ලෙඩවීමේ දුක් අපිට විඳින්නට සිදුවන්නේ නිරෝගී භාවයේ නිත්‍ය නැති නිසා නිරෝගී භාවයේ හැම දවසම ස්ථිර වශයෙන්ම නිත්‍ය වශයෙන්ම පවතිනවා නම් රෝග පීඩා හැදීමේ දුක් නැහැ රෝග පීඩා හැදුනාට පස්සේ නොඑක ආකාර දුක් විඳින්න සිදු වෙනවා ඒ සියල්ලම අනිත්‍යතාවය තුළ සිදුවනවා මේට අමතරව මේ අනිත්‍ය දැන නිසා මේක ඉතින් ආරක්ෂා කරන්නට නැ විවිධාකාරින් මැසි මදුරන්ගෙන් චේතලෙන් මුස්යෙන් විවිධ දේවල් වලින් ආරක්ෂා කරන්නට ඕනේ. ඒවා ආරක්ෂා කරන්නට යන්න යන විට මේක නඩත්තු කරන්නට යන විට විශාල දුකක් විඳින්නට කෙනෙකුට සිදු වෙනවා. ඒකත් මේ පංච රූපස්කන්ධයේ අනිත්‍යතාවය තුනේ සිදු වෙන දෙයක්. ඊට අමතරව මේ රූපයේ කෙරෙහි ඇලිලා බැඳලා සිටින කෙනෙකුට රූපේ වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙන විට ඒ කියන්නේ විපරිණාමයකට පත්වන විට මානසික වශයෙන් දුකක් ලැබෙනවා. Taman තරුණ නම් ඉස්කෙස් ගහ දෙකක් සුදු වෙලා දකින්නකොට මොහුනේ රැල්ල දෙකක් දකින්නකොට සම රැලි වැටිලා වාගේ තේරෙනවා දකින්නකොට සමහර තමන් වයසට ගියා බව තේරෙනකොට මානසික දුකක් ලැබෙනවා. අර ශරීරයේ උපාදාන කරගෙන සිටින කෙනෙකුට රෝග රූපේක බිකේ අවිගත රාගස්ස අවිගත ඡන්දස්ස අවිගත වේමස්ස අවිගත විභාසස්ස අවිගත තණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤත භාව උප්පජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා රූපේ කෙරෙහි අවිගත ඡන්දස්ස අවිගත කියන්නේ වෙන් පහළ වූ විවත් වූ ඡන්දයක් කැමැත්තක් ඇති කෙනෙකුට අවිගත රාගස රාගය රූපේ කෙරෙහි ඈත් වූ රාගයක් ඇති කෙනෙකුට කියන රාගය තියෙනවා අවිගත ප්‍රේම ස්වરૂපයේ පහළ වූ ප්‍රේමයක් තියෙන කෙනෙකුට ඒ වගේම තණ්හාවක් විපාසාවක් තියෙන කෙනෙකුට තමන්ගේ රූපය විපරිණාම ස්වરૂපයකට පරිවර්තනය වෙන විට උප්පජ්ජන්ත ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපාස තෝක පරිදේව දුක් දම්නසාදී උපදිනවා මේ රූපේ උපාදාන කරන කෙනෙකුට ඒක සිදුවන්නේ. රූපේ උපාදාන නොකරගෙන සිටිනවා නම් 100% උපාදාන නැති නිරහත්ව කෙනෙකුට නම් ඉතින් ඒවා ස්වභාව රූපේ ස්වභාවික ධර්මයක් වශයෙන් දන්නවා. ස්වභාවික ධර්මයක් වූ රූපේ ওই ස්වභාවික වශයෙන් ওই පැවතුනාවයි කියලා සිත වෙන්නේ. සිත වෙන් වුණාට පස්සේ රූපේට මොරක් වුණා සිතට බලපෑමක් නෑ. අනිත් ලෝක සත්‍යයට එහෙම බෑ. ඒක නිසා විශාල දුකක් ඇති වෙනවා. මේ රූපේ විපරිණාමයටපත් වීම කියන්නේ අනිත්‍යයට යාම. ඒ අනිත්‍යයට යාම නිසා ඇති වෙන දුක්. ඉතින් මේ විදිහට රූපය අනිත්‍යයට යාම තුළින් දුක් ලැබෙනවා. වේදනාවත් අනිත්‍යයට යාම තුළින් දුක් ලැබෙනවා. වේදනාව සුඛ වේදනාවක් අපි ගත්තොත් සුඛ වේදනාව විඳින්නට කැමැති පුද්ගලයා විසින් සුඛ වේදනාව ලැබෙන නොයෙක් දේවල් හොයන්නට ඕන. කටයුතු කරන්නට ඕන. ඒවා සොයසොයා කටයුතු කළාට පස්සේ සුඛ වේදනාව ලැබිච්ච ගමන්ම නැති වෙනවා. නැති වුණාට පස්සේ නැවත ඒ සුඛ වේදනාව ගන්නට ඕන නැවත ඒ සුඛ වේදනාව හොයන ලැබෙන විදියට කටයුතු කරන්න සිදු වෙනවා ඒක හොයන්නට වෙනවා ඒ ප්‍රත්‍ය ධර්මයන් හොයන්නට මේක ඉතින් දිගින් දිගටම කරන්නට සිදුවීමක් දුකක් ඊට අමතරව සුඛ වේදනාව විඳ විඳා ඉන්න කෙනාට ඒ සුඛ වේදනාව නැති වී යාමමත් දුකක් බවට පත් වෙනවා එතකොට දුක් වේදනාව නැති වී යාම දුකක් නෙවෙයි දුක් වේදනාව නැති වී යාම සුඛ සැපයක් නමුත් යදනිච්ඡංකං දුක්ඛං මේ දුක් වේදනාව නැති යාම හැම දවසම හැම වෙලාවෙම පවතින දෙයක් නෙවෙයි. නැති යාම අනිත්‍යද යන. මේ දුක් වේදනාව නැවත දුක් ඇති වෙනවා. ඒක නිසා මේ දුක් වේදනාව නැති යාම සපක් කියලා ගන්නට බෑ. මෙහිදී මේ ඇයි පැහැදිලිව තේරෙනවා අර යදනිච්ඡන් සම්දුක්ඛං කියන්නේ නමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක නිසාම නෙවෙයි යමක් අනිත්‍ය නම් ඒක සැපක් වශයෙන් ගන්නට බෑ කියන කාරණාව. දැන් අපි හිතමු ධානයකට සම්බන්ධ කෙනෙක් ඉන්නවයි කියලා. මේ ධාන සැපයත් ඉතින් නැතිලා යනවා. ඒක ඉතින් ඔතන ග්‍රහණය කරන්න උපාදාන කරන දෙයක් නෙවෙයි. නැත්නම් අපි හිතමු පල සමවතර සංවේදලා කෙනෙක් නිවන් සුව වෙනවායි කියලා. ඒකත් ඉතින් පල සමවතේ සංවේදී සිටින කාලය තුල පමණයි පවතින. ඒකත් නැති වෙනවා. ඒක උනත් අපිට උපාදාන කරන්නට සුදුසු දෙයක් නෙවෙයි. මොකද සම්කිසි දෙයක් අනිත්‍ය නම් ඕක නිට්ටය වූ සපක් වශයෙන් ගන්න එක මොහොතකමයි. තමන්ට තේරෙන්න ඕන මේ විදිහට යම් කෙනෙක් මේ වේදනාව උපාදාන කරගන්නවා නම් සුඛ වේදනාව ඒකාන්ත වශයෙන් මෙතන මුලාවක් තියෙන මොහොතකමත් තියෙන්නේ කියලා. මොකද අනිත්‍ය යන දේවල් කිසිසේත්ම උපාදාන කිරීම සුදුසු වන්නේ නැහැ. අනිත් අතින් මේ දුක් වේදනා ආදී නැති වී ගියාට ආපහු පරණ දුක් නැවත නැවත ඇති වේදනා ඇති වෙනවා නම් ඒ අනිත්‍යයට ගිය දුක් වේදනාව ගැන සතුටු වෙන්නටත් දෙයක් නැහැ. දැන් අපි උදාහරණයකට කියනවා කෙනෙක් ඉන්නවා කාෂ්ඨ ගව්වේ කිසිම හේවණක් නැති තැනක පිච්චි පිච්චි සිටිනවා. ඉතා ශීතල සිසිල් සුළඟක් හමාගෙන යනවා මේ මිනිසයාට යම් කිසි සහනයක් එතකොට දැනෙනවා. ඒ සුළඟ ගියාට පස්සේ ආපහු අර පිච්චෙන එකේම තමයි මේ පුද්ගලයා සිටින්නේ. ඒ තත්ත්වෙම තමයි සිටින්නේ. ඉතින් අර ශනේකදී ඇතිලා නැතිලා ගියේ සියුම් සුඛ වේදනාවක් ගැන දුන්න දේ ලොකු දෙයක් කියලා දුක නැතිවීම ලොකු දෙයක් කියලා හිතනවා නම් ඒක මොන වැඩ. මේ වගේ තමයි අපේ ජීවිතේ පුරාම සිදුවන සෑම දෙයක්ම මේ දුක් වේදනා නැති වියට නැවත නැවත ඒ දුක් වේදනා ගැන නිසා ඒ දුක් වේදනා නැතිවීම උනස්සපක් කියලා ගැනීම සුදුසු නැහැ. ඊළඟට සංඥා ස්කන්ධය නැතිවීම යදනිච්ඡන්තං දුක්ඛං යමක අනිත්‍ය නම් දුකයි කියන කාරණා. මේ සංඥාවෙන් තමයි අපි නොඑක් දේවල් ඉගෙන ගන්න ඔය පාඩම් කරන දේවල් මතක තබා ගන්න. ඒවා මේ ඔක්කොම අපේ සිත තුළ සංඥා ගොඩ වටස් කිරීම ගැනීමක් තුළින්. ඉතින් සමහර විට අපිට මේවා අමතක වෙලා යනවා. සංඥාව අනිත්‍යතාවය නිසා. එතකොට ඒකත් සමහර කෙනෙකුට දුකක් වෙන්නත් පුළුවන්. ඊට අමතරව අපි හිතමුකෝ රූපයක් දැක දැක යම් කිසි කෙනෙක් සතුට වෙනවා කියලා ටෙලිවිෂන් දර්ශනයක් හරි මොකක් හරි කියලා හිතමු. මේක අර Taman දැක ඇතුනේ ඒ රූපය හොඳයි ලක්ෂණයි කියලා ඇති කරගත් සංඥාව තුළින් මේ සුඛාස්වාදයේ අත්දැකීම. දැන් මේක වෙන channel එකකට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මාරු කළොත් එහෙම Tamanට වෙලෙම දුකක් ලැබෙන්නේ. මොකද අර සංඥාව නිරුද්ධ වෙනකොටම වේදනාව නිරුද්ධ වෙනවා. සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව නිරුද්ධ වෙනකොට එතන කෙනෙකුට දුකක් අත්දකින්නට සිදු වෙනවා. දැන් අපිට කෙනෙක් සින්දුවක් අහලා ඉන්නවා කියලා රේඩියෝ එකක වගේ දෙයක දැන් මේකෙන් අර ඒ શબ્දේ හොඳයි හොඳයි හොඳයි කියලා සිත සිතා ඉන්න පුද්ගලයාට ඒක ආස්වාදයක් ලැබෙනවා. දැන් වෙන කෙනෙක් ඇවිල්ලා රේඩියෝ එක ගහලා දැම්මොත් එහෙම නැත්නම් වෙන මීටරයකට ඒක හැරෙව්වොත් එහෙම Tamanට දුකක් ලැබෙනවා. සංඥාව නැති වෙනකොටම ඒ දුකක් ඇති කර දෙන්නවා ඇති කර දෙනවා. මේ විදිහට සංඥාව නිරුද්ධ වීම නිසා සංඥාව නැතිවීම නිසා දුක් ලබා දෙන සත්‍යයක් උද්ගතවන්නට ඉඩ තිබෙනවා. ඊට අමතරව මේ සංඥාව නිරුද්ධ වෙලා යනවා නම් ඒ විරුද්ධ වෙන සංඥාවල්, සුබ දේවල්, සුඛ දේවල්, හොඳ දේවල් කියලා ගන්නට සුදුසු නැහැ. අපි කැමති හොඳ සංඥා අපිට හිතට සතුටක් ගෙන දෙන, ප්‍රීතියගෙන දෙන, නැත්නම් සිත සැනසෙන සංඥාවල් ඇති වෙනවා. ඒවා ඇති වුණාට, ඇති වෙන්න කැමති වුණාට එහෙම හැම වෙලාවෙම පවතින්නේ. අපි ඒක මෛත්‍රී සාගත සිතකින් යුතුව ඉන්නවා නම් හිතට හරියන සැනසීමක්. නමුත් එහෙම හැම වෙලාවෙම ඉන්නට බෑ. විදර්ශනා අනාගාමීවත් නොවෙච්ච කෙනෙකුට තරහ සිටිවිලි වාගේ තියෙනවා. නැත්තම් රාග සිටිවිලි වලින් දෙවි දෙවි එන එක දුකක් කියලා තේරිච්ච කෙනෙකුට රාග සිටිවිලි නැතුව ඉන්නවා නම් ඒක සනසීමක්. නමුත් ඒ සිටිවිලි නැතුව ඉන්නට බෑ. ඉතින් රාගය කියන දේ සංඥාව තමන්ගේ සිත තුළ අනාගාමී නොවෙච්ච කෙනෙකුගේ පහළ වෙනවා. එතකොට ඒ ඒ නිසා ඒ සංඥාම වෙනස් වීම නිසා පීඩාකාරයෙන් දුක් ලබා දෙනවා. මේ සංඥා නිරුද්ධ වී ගියාට නැති වී ගියාට හොඳ නරක සංඥා නැති වී ගියාට ඒ නැති වී ගිය නරක සංඥා නැවත නැවත උපදිනවා. නරක කියන්නේ Tamanට අනිෂ්ට අනිෂ්ට ප්‍රතිඵලවලට මුහුණ පාන්න සිදුවෙන සංඥා. ඒක නිසා සංඥාව කොයි ආකාරයෙන් නැති ගියත් ඒකෙන් දුකක් ඇති වෙනවා කියලා ඒක සපක් නොවේ කියලා දකින්නට ඕන. සංස්කාර සිතේදී සිතේදී අනිත්‍ය නිසා දුක් දැන් අපි කැමති බොහොම හොඳට කිසිසිතේ කිසිම තරහක් නැතුව ගැටීමක් නැතුව බලවත් සිත තුළ බරපතල ඕලාරික තත්ත්වයකට පත් වෙන්නේ නැතුව සිත සියුම්ම ශාන්තව තබාගෙන ඉන්නට කැමති. නමුත් එහෙම තබාගෙන හිටියත් ඕක නිත්‍ය නෑ. ඒක අනිත්‍යද යනවා. අනිත්‍යද යාම නිසා මාර කලින් කියා වගේ රාග සිතිවිලි එනවා, දෝෂ සිතිවිලි එනවා, ඊර්ෂ්‍යා සිතිවිලි එනවා, කෝධ නොඑක ආකාර ක්ලේශ සිතිවිලි තියෙනවා. මේ ක්ලේශ සිතිවිලි ආවට පස්සේ ඒක දැවෙනවා, තැවෙනවා. ඒකෙන් අකුසල් පිළිබඳ විවිධ ආකාරයෙන් සංසාර දුක් විඳින්නට වෙනවා. මේ විදිහට ඒ සිතිවිලි වල අනිත්‍යතාවය නිසා කෙනෙකුට දුක් ඇති වෙන්න ඇති වෙන්නට පුළුවන්. ඇති වෙනවා. ඒ වගේම විඥානයේ අනිත්‍යතාවය නිසා තමයි අර වේදනාවේ අනිත්‍යතාවය ඉන්නේ සංඥාවේ අනිත්‍යතාවය ඉන්නේ සංස්කාර අනිත්‍යතාවය කෙනෙකුට අත්දකින්න සිදුවන්නේ. ඒක නිසා ඒ වේදනාව උපාදාන කරපු කෙනාට සංඥා සංඛාර උපාදාන කරගෙන සිටින කෙනාට ඒවා නැති වෙන්නේ විඥානයේ නිරුද්ධ වීම නිසා විඥානයේ නිරුද්ධ වීම තුළින් අත්දකින්න ලැබෙන්නේ දුකක්. දැන් අපි අර කලින් මා කිව්වා සින්දුවක් අහගෙන ගෙනකොට ඒ සෝත විඥානය නිසා තමයි මේ ශබ්දය හොඳයි හොඳයි කියලා ඒ තුළින් ශබ්ද රසයක් අත්දකින්න. දැන් මේ සෝත විඥානයේ නැති යනකොට තරහක් එනවා. නැත්නම් අමනාපයක් නුරුස්නා බවක් ඇති ඇහැට රූප දැකලා හොඳයි ලස්සනයි මිහිරි කිය සංඥා ආදී ඇති කරන වේදනා අත්දකලා ඉන්න කෙනෙකුට ඒ රූපේ Tamanට නොපෙනෙන ආකාරයකින් මොකක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හිතගත්තා හෝ නැත්නම් ඒක නැති කළා හෝ ගියාම දුකක් දැනෙන්නේ අර ඒ රූපේ දැනීම නිසා පහළ වූ චක්කු විඥානය නැති යන නිසා චක්ක විඥානය ඒක නිසා නැති යාමත් දුක. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නැතිවීම තුළින් කෙනෙකුට දුකක් ලැබෙන්නට ලැබෙනවා. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්ම නැති වෙන නිසා අනිත්‍ය ධර්ම නිසා මේවා නිරන්තරයෙන් පවත්වාගෙන යන්නට අවශ්‍ය කෙනෙකුට ඒ සඳහා බොහෝ වේසක් දුකක් පීඩාවක් විඳින්නට වෙනවා. පංචස්කන්ධ ධර්මයේ පවත්වාගෙන යන එක මහා දුකක්. දැන් මේ ඇයිද හිතන්නට පුළුවන් මේක අනිත්‍යයට යන එක හොඳ නැහැ අනිත්‍යයට යන්නේ නැතුව මේක පවතිනවා නම් හොඳයි කියලා. පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමම තමයි දුක කියන්නේ. දැන් රහත් වෙච්ච කෙනෙකුට පංචස්කන්ධ ධර්ම තියෙන එක මහා බරක්. ඔහු පිරිනොම් පාලා මේ සම්පූර්ණ මේ පංචස්කන්ධ ධර්ම නිවා දමනවා නම් ඒ නිවා යන අවස්ථාව තරම් උතුම් අවස්ථාවක් ඔහුට නැහැ. ඉතින් ඔහු ඒක බලාපොරොත්තු වෙන්නේ වෙන කෙනෙකුට අපි එහෙම කිව්වොත් එහෙම ලෝකයේ කිසිම මාර්ගඵලයක්වත් නොකක්වත් ලබන්නේ නැති බුද්ධජන භූමියේ ලෝකේ රැඳී සිටීමට කැමති කෙනෙකුට මෙන්න මෙහෙම තත්යකට උඹ පත් වෙනවායි කියලා. උඹ මරුණට පස්සේ නැවත උපදින්නේ නැහැ. උඹේ ආත්මය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඔක්කොම කිව්වොත් එහෙම ඒ මනුස්සයා බය වෙයි. නැවත ජීවත් වීමටයි අවශ්‍ය ඒ පුද්ගලයන්. ඉතින් මේ පංචස්කන්ධයන් උපාදාන කරගෙන සිටින අයට තමයි මේවා නැතිවීම තුළින් දුක් ලැබෙන්නේ. ඉතින් පංචස්කන්ධ ධර්මෙන් දුක් ලැබෙන කියන්නේ මානසික දුක් ලැබෙන්නේ. ඉතින් පංචස්කන්ධ ධර්ම උපාදාන කරගෙන නැති කෙනාට මේ පංචස්කන්ධ ධර්ම නැත්තටම නැති වී යම්ම සැපේවන්නේ. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරනවා නම් ධ්‍යාන ශිතකට පත් කරගන්න විට ධ්‍යාන ශිතේ පවත්නෝ සංස්කාර වේදනා සංඥා සංඛාර ආදී ධම්ම හැර වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒක මහා සැපයක්. නමුත් අනිත් සංස්කාර ධම්ම තියෙනකොට දුකක්. නමුත් ඒ ඒ ධානසිත අනිත්‍ය දැන නිසා ඒවා සපක් කියලා ගන්නට බෑ. ඒ වගේම තමයි ඵලසිතකට සිතපත් කරගෙන ඉන්නකොට විසංඛාරගත වෙලා සිත කියලා කියන්නේ. ඵලසිත අරමුණු වන්නේ නිවන ඒ නිවන අත්දකින අවස්ථාවේදී ඇති සියුම් දැනීමක් සහිත ඒ නාම ධර්ම ටික හැර අනිත් ධර්ම මොකක්වත් නැහැ. මේක මහා සැපේ අශාන්ත භාවයක් නෙවීම. නමුත් ඒක හැම වෙලාවෙම පවතින්නේ. ඒක නිසා යමක් අනිත්‍ය නම් දුකයි සැපයි කියලා හිතන්නට බෑ. මෙන්න මේ නිසා තමයි කෙනෙකුට පිරිනොම් පෑමේ අදහස පහළවන්නේ. මොකද පිරිනොම් පෑමට ප්‍රථමයෙන් තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි. යම් කිසි දෙයක් නිත්‍ය කියලා කියනවා නම් කියන්න තියෙන එකම දෙයයි එකහත් වූ කෙනෙක් මරණයට පස්සේ තත්ත්වය. රහත්ෝ කෙනෙක් මරණයට පස්සේ තත්ත්වය කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. පංචස්කන්ධ ධර්ම ඔක්කොම නැති වී යනවා. ඊට පස්සේ මොකක්වත් නැහැ. මොකක්වත් නැති නිසා නැති වෙන්නට දෙයක් නැහැ. නැති වෙන්නට දෙයක් නැති නිසා ඒක ස්ථිර වශයෙන් පවතිනවා. ඒකයි සදාකාලික වශයෙන් සැපක් කියලා නම් කියන්නට තියෙන. සැපක් නැහැ. නමුත් සැපක් කියලා කියනවා නම් කියන්නට තියෙන ඒකයි. ඒ නිසා තස්ස කොහොම ඔය විදිහට අනිත්‍යයට යන වෙනස් ස්වરૂපවලට පරිවර්තනය වෙනවා. මේ தත්ත්වය හරියටම Tamanට තේරෙන්න ඕන මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව පවර්ණා වූ මේ தත්ත්වය හරියටම තේරෙනකොට කොයි ආකාර தත්ත්වයකට මේ ධම්ම ඇත්ත. தත්ත්වයකින් මේ ධම්ම පහළ වුණා. උදාහරණ වශයෙන් ධ්‍යාන සිත් උපදවාන හරි පරිසිත් උපදවාන හරි මෛත්‍රී භාවනා කරලාදී කවර ආකාරයකින් හරි මේ පංචස්කන්ධ ධර්ම ඇති වුණත් මේ එකක්වත් සැප දේවල් නෙවෙයි මේ ඔක්කොම දුක් ලබා දෙන දේවල් මේ ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා තේරුම් ලබෙති. මේක ඒ වගේම දුක් ලබා දීමට හේතුපාදක වන ස්ථානයක් මේ පංචස්කන්ධ ලෝකේ කියන්නේ ඒක නිසා දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගන්නකොට තමන්ගේ ඇඟ සහ සිත පංචස්කන්ධ ලෝකයේම ඒකාන්ත දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය කියලා අවබෝධ කරලා තේරුම් ගත යුතුයි. මෙහෙම තේරුම් ගත්තාට පස්සේ යදනිච්ඡන් තන් දුක්ඛං ඒක දුකයි කියලා දකිනවා බුදුරජාණන් වහන්සේ අහනවා යදනිච්ඡම් දුක්ඛම් විපරිණාම ධම්මං යමක් අනිත්‍ය නම් දුකක් නම් විපරිණාමයට වෙනස් ස්වરૂපයකට පත්වන ධර්මයන් නම් කල්ලන්කෝ සමුපපස්සතුම් ඒ තම මේසෝ අමසේසෝ මේ අත්මමය මගේ ආත්මය ආදී වශයෙන් ග්‍රහණය කිරීම සුදුසුද කියලා. ඒක කිසිසේත් සුදුසු නැහැ මොකද යමක් අනිත්‍යයට යනවා නම් වෙනස් ස්වરૂපයකට විපරිණාමයකටපත් වෙනවා නම් එතකොට තමන්ගේ ආත්මය කියලා ඒ ධර්මයන් අල්ලාගෙන සිටින කියන පුජ්‍යලයාට තමන්ගේ ආත්මය නැති උනායි කියලා හිතන්නට සිදු වෙනවා. දැන් උදාහරණ වශයෙන් අපි දමු කාය. කය කියලා කායෝ වික්ඛේ මේ කය අනාත්ම දෙයක්. ඒක නිසා කායස උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති අසුකෝපන උපාදෝ වයෝ පඤ්ඤායති අත්තා මේ උපජ්ජිතේ වේති චාති ඉත්තසේ මාර්ගතං හෝති තස්මාතන්න උපපජ්ජති කායෝ වත්තාති වදෙය ඉතේ කායෝ වනත්තං එහෙම දැක්වූ පාඩයක් තියෙනවා මේ කය කයි ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. යමක ඇතිවීමක් නැතිවීමක් තිබෙනවා නම් තමන්ගේ ආත්මය ඇති වෙනවා නැති වෙනවා කියලා කියන්නට සිදු වෙනවා. එබැවින් මේ කය ආත්මයයි කියලා කියනවා නම් යම් කිසි කෙනෙක් ඒක කිසිසේත්ම නුසුදුසු එබැවින් මේ කය අනාත්මයි කියන එකයි ඒ අදහස. එතකොට යමක් අනිත්‍ය නිසාම ආත්මය කියලා ගන්නට දෙයක් ඉතිරි නොවන බව තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම අර Nirodhe දකින්නවනම් තමන්ගේ රූපයේ හෝ සිතේ නාමයේ Nirodhe හරියට දකිනවා නම් ඒ රූපය නිරුද්ධ වී ගියාට පස්සේ මම කියලා ගන්නට කිසිවක් රූපය තුල නැහැ. නාමයේ නිරුද්ධ වී ගියාට පස්සේ මම කියලා ගන්නට කිසිවක් නාමයේ තුල නැහැ. දැන් මේ ඇයිද කිතමු අපි පහසෙන් තේරුම් ගන්නට කියමු වේදනාස්කන්ධය කියලා හිතලා බලන්න. එතකොට අනිත් ස්කන්ධ ගැන පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඉතින් මේ සැප වේදනාව ගැන මහත් ආශාවෙන් කටයුතු කරන උපාදාන කටගෙන කටයුතු කරන මේ ජීවිතේ පුරා යම් කිසි කාර්යයක් කිරීම තුළින් තම තමන් සුඛ වේදනාවක් වින්දා නම් ඒ සුඛ වේදනාව දෙසට ආපසු හෙන්න බලන්නට ඕන. මේ බලනකොට තමන් ජීවිතේ පුරා සමහරට මේක 10000 වාරයකට වැඩි කරලා තියෙන්නට පුළුවන්. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා බලන්න. කොච්චර ඒ වෙලාවේ උපාදාන කරගෙන ගියත් මොකක් මොකක්වත් දැන් ඉතිරි වෙලා නැහැ මේ මොකක්වත් දැන් ඉතිරි වෙලා නැති බව තේරුම් ගන්නට ඕනේ මේ අතීතයේ අත්දැකපු සුඛ වේදනාව. එකම දෙයක් වලින් ලබන සුඛ වේදනාව ගැනයි මම මේ කතා කරන්නේ. එතකොට එදා ඒව මම කියලා මගේ කියලා ගත්තනම් ආත්ම කියලා ගත්තනම් දැන් ඒව ඔක්කොම නිරුද්ධ වෙලා ගියාට පස්සේ මොනවද මම මගේ කියලා ගන්නට ඉතිරවන්නේ? ඒක තේරෙනවා ඒක තේරෙනකොට Tamanට තේරෙන්නට ඕනේ දැන් මම මේ සුඛ වේදනාව උපාදාන කරගෙන සිටිනවා නම් ඒකට සිදුවන්නේ ශෝකයි වෙලෙම ඇතිලා නැතිලා යනවා ඒකේ මොනවද ග්‍රහණය කරන්න තියෙන්නේ? අනාගතෙත් එහෙමයි අනාගතයේ ඇතිවෙන සුඛ වේදනාව ග්‍රහණය කරන්න තියෙන්නේ මොකද්ද කියලා Tamanට අවබෝධ වෙනකොට මේ මේවා කෙරෙහි පැහැදිලිවම කලකිරීමක් ඇති වෙනවා. මේවට මම මුලා වෙලා සිටියා නේද කියන අවබෝධය තුළින් ඒ කලකිරීම ජනිත වෙනවා. එතකොට Tamanට තේරෙනවා මේවා නිරුද්ධ වී ගියාට පස්සේ මම කියලා ගන්නට කිසි දෙයක් නැහැ කියලා. ඉතින් මේ නිරුද්ධ වී ගිය ධර්ම ඒ මොහොතට ඇති වෙලා නැති වෙලා ගියයි කියලා Tamanට ඇති කිසිම වැඩක් නැහැ. දැන් අපිට මේ මොහොතේ විනාඩියක සැප වේදනාවක් ඇති වෙනවා. ඕක ඇති වෙලා නැතිලා ගියා. දැන් ඕක හෙට ගැන හෙට ගැන හිතනකොට නැත්නම් තාප පැයකින් පස්සේ හිතනකොට මේ මේ මොහොතේ ඇතිවෙච්ච මේ විනාඩියේ සුඛ වේදනාවක් ඇති වුණා නැති වුණා කියලා Tamanට ඇති වැඩේ මොකක්ද? Tamanගේ දෙයක් නෙවෙයි මේ වේදනාවක් ඇති වෙලා නැති වෙලා ගියා එච්චරයි. ඉතින් මේක ග්‍රහණය කරනවා නොදැක්කම නිසා මේ මූලිකම අවිද්‍යාව තිබෙන තාක්කල් මේවා ග්‍රහණය කරන එක සිදුවෙන එක සාමාන්‍ය සිදුවන දෙයක්. ඒක නිසා මේ தත්ත්වය තේරුම් ගන්න මේ මූලිකම සහිතව මේ නිරුද්ධ වී යාම තුළින් මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැති බව අවබෝධ කරගන්න. එතකොට අනිත්‍යයි විපරි ඊළඟට දුක. දුකක් නම් මේක ආත්ම කියලා ගන්නට සුදුසුද බුදුහාමුදුරහන්නේ. ඇත්තෙන්ම මේ ලෝකයේ මිනිස්සුව මේ පංචස්කන්ධ ලෝකයේ ආත්මය කියලා ගන්නෙ මේක දුකක් වශයෙන් නොදන්නාකම නිසා. මේ තරම් දුකක් ඒ වගේම දුක් ලබා දීමට හේතුවක් වූ දුක් සමුදයක් මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේකට ආශා කරනවා නම් ඒක කොයිතරම් මෝඩකමක්ද කියන එක තේරෙන්නේ ඒ මෝඩකමේ ප්‍රමාණය තේරෙන්නේ Taman දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ සමුදය සත්‍ය කොයිතරම් දුරට අවබෝධ කළාද කියන කරුණ මත. Taman අවබෝධ කළේ යන්තාදුරට නම් මේක දුකක් කියලා මේක දුක්ඛ සමුදයක් කියලා ඒ තාක්දුරට Tamanට තේරෙනවා මේක මම කියපු එක මගේ කියලා ගත් එක නැත්නම් මගේ ආත්මයක් කියලා ගත් එක මේකට ආශා කරපේක කොයිතරම් මෝඩකමක්ද කියලා. ඉතින් දුක නොතේරෙන කෙනාට දුක්ඛ සමුදය සත්‍ය නොතේරෙන කෙනාට ඒක තේරුම් ගන්නට බෑ. මේක නිසා අතීතයේ විඳපු දුක් ගැන තමන් කල්පනා කරනවා රූපයයි වේදනා සංඥා සංකාර විඥාන තුළින් මේවා ඇතිවීම නිසා කොයිතරම්නම් දුක් ගැහැට කම්කටොළට පීඩාවට අපි බඳුන් වුණාද අතීත සංසාරයේ කොයිතරම් දුක් වලට අපි මේවා නිසා බඳුන් වුණා මේතරම් දුකක් ලබා දුන්න ඒ වගේම අනාගතයේ මේකත් වඩා දුක් ලබා දීමට තිබෙන මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේ දුක්බඩට මම මගේ කියලා හිතන එක කොච්චර මෝඩකමක්ද කියලා තේරුම් ගන්න. එහෙම තේරෙනකොට මේවා කෙරෙහි කලකිරෙනවා. මේවා කෙරෙහි ඇලෙන්නේ මේ කලකිරීම අත්‍යවශ්‍යයි නේද? අපිට ඒකයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට අනිත්‍යයි නිරුද්ධ වී ගිය වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙන ඒක නිසා මේවා අනාත්මයි ඒ වගේම දුක් දුක් ලබා දෙන දේවල් මම මගේ කියලා ගන්නට කිසිසේත්ම සුදුසුයි ඒක නිසා තමයි කියලා බුදුහාමුදුරුවෝ ඉදී කියන්නේ ඊට අමතරව විවිධාකාරයෙන් අනාත්ම ලක්ෂණ ප්‍රකට වශයෙන් අවබෝධ කරගත හැකි ආකාරමයේ කලින් කියලා දීලා තියෙනවා මේවා හේතුඵල වශයෙන් ලකින්න දෙය කියලා. දැන් අපි හිතමු රූපස්කන්ධය කිව්වොත් එහෙම රූපස්කන්ධය ඇති වෙන්නේ හේතු දෙනවා. මේ හේතුන් නිසා ඇතිවෙච්ච ඵලයක් රූපස්කන්ධය. වේදනාව සැපෝ දුක්ඛෝ මඳහත් වේදනාව කියන්නේ මම කියලා හිතුවට මගේ කියලා හිතුවට මගේ වේදනාව කියලා ග්‍රහණය කළාට ඒ එකක්වත් මම මගේ බවක් මගේ මම හෝ මගේ බවක් ඒවා තුළ නැහැ ඒකකවත් නැහැ නමුත් අපේ තියෙන නොදස්කමට ඒ විදිහට ග්‍රහණය කරන වේදනාව ගෙන දීමට යම්කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුන් ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඒ වේදනාව ගෙන දෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා රූපං චිතං දෙක්ඛේ අත්ථා බේසනයිතං රූපං නාභාදාය සංවත්තං සංවත්තේය ලබ්ධේචිත මේ රූපේ එවම් මේ රූපං හෝතු එවම් මේ රූපං මා අවෝසීති කිය. මේ රූපේ තුල ආත්මයක් තියෙනවා නම් එහෙම මහණෙනි මේ රූපේ ආභාදයේ පිනිෂ පවතින්නේ දුක පිනිෂ ආභාදයේ පිනිෂ පවතින්නේ ලබ්ධේචිත මේ රූපේ මේ රූපයෙන් එවම් මේ රූපන මේ විදිහට මගේ රූපේ පවතිවා මේ විදිහට නොපවතිවා කියලා එහෙම කරන්නට පුළුවන් වෙනවා. යස්මාච පොබික්කේ රූපං අනත්තාතස්මා රූපං ආභදාය සම්මච්චති නච ලබ්ධි රූපේ එවම් මේ රූපං හෝතු එවම් මේ රූපං මා අහෝසීති මේ රූපේ අනාත්ම නිසයි මහණෙනි මේකෙන් දුක් ලබා දෙන්නේ මේක ආභාදයේ පිණිස පවතින දුක පිණිස පවතින Tamanට වන විදිහට මේ රූපේ පවත්වාගෙන යන්නට බැරි වෙලා තියෙන්නේ මේ රූපය අනාත්ම නිසා Taman කොච්චර තරුණ වෙලා හිටියත් ඒ තරුණ භාවය හැමදාම තියන්න බෑ. කොච්චර නිරෝගී වෙලා හිටියත් නිරෝගී භාවය හැමදාම තියන්න බෑ. Taman කොච්චර කැත වෙලා හිටියත් දර්ශන කරවන්නට බෑ. ඉතින් මේ විදිහට මේ Taman තෙත් වෙලා හිටිය කියලා මහත් කරන්න මහත් වෙලා ඉන්නයි කියලා කේච්චු කරවන්නට. ඒ ඒව කරන්නට හැකියාවක් නෑ. ඒවයි රූපේ රූපේ පාඩියෝ ඒ පැත්තක තියෙනවා. ලෝක සත්‍යයේ තියෙන මෝඩකමට ඒ රූපේ මම මේ මගේ කියලා හිතින් අල්ලගෙන ඉතින් ඔය එක් ආකාර කම්ම සංස්කාර රැස් කරගන්න එක තමයි සිදුවන්නේ. මේ தත්ත්වය අවබෝධ කරගන්න මේ රූපේ තුන යම්තා දුක් ලබා දෙනවා නම් ඒ දුක් ලබා දෙන්නේ මේ රූපේ මම නිවන මගේ නෝ නිසායි කියලා. ඒකයි බුදුහාමුදුරේ ඒ පාඩේ ප්‍රකාශ කළේ. මේකෙන් ආභාදාය සංවත්තන්ති මේ රූපය ආභාදයේ පිනිස දුක පිනිස පවතින්නේ මේක කෙලින්ම අනාත්ම ධර්මයක්. ඒක නිසා දුක්ඛ සත්‍ය හරියට අවබෝධ කරගන්නකොට මේක අනාත්මයි කියලා දකින්නට පුළුවන්. ඊට අමතරව මා කියවට හේතුඵල වශයෙන් දකිනකොට ආහාර මේ රූපේ ඇති කරන හේතුවක්, කර්මයේ හේතුවක්, චිතේ හේතුවක්, වික්ෂුන් හේතුවක්. මේවා නිසා ඇති වෙන රූපය මම මගේ කියලා ගන්නෙ කොහොමද? වේදනාව ගත්තොත් එහෙම ස්පර්ශය ආදී හේතු නිසා ඇති වෙන වේදනාව Taman කැමති වුණත් එකයි, අකමැති වුණත් එකයි. දුක් වේදනාවක් බින දෙන කරුණක් ආපු ගමන්ම දුක් වේදනාව දැනෙනවා. ඉතින් මේක මම කියලා මගේ කියලා හිතනවා නම් එතන තනිකර මෝඩකමක් තියෙන. ඒ වගේම තමයි අනිත් ඒවත් ඔක්කොම සංස්කාර සංඥා සංකාර විඥාන ආදී හේතුන් නිසා හටගත් පරිධම්ම එකක්වත් මම කියලා මගේ කියලා ගන්න එක සුදුසු නැහැ. දැන් මේ රූපය ගැන කතා කරනකොට අපි මේ ඇයිද කියලා තියෙන රූපය කියන්නේ තනිකර ධාතු ගොඩාක් කියලා. පඨවි ආපෝ තේජෝ වායු කියලා. මේ ලෝකේ හැදලා තියෙන රූප, ඇහැට පෙනෙන රූප ඔක්කොම පඨවි ආදී මූල ධාතු හතරක් සහ මූල ධාතු හතරෙන් නිසා ඇතිවෙච්ච උපාදාය රූපය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා දක්වලා තියෙනවා. අපිත් මේ වැඩි මේක කියලා දීලා තියෙනවා. මේවා මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේවා අවබෝධ වෙලා Tamanටම තේරෙනවා Tamanගේ ඇඟ දැක්කොත් මේක මහ ධාතු ගොඩක් නේ කියලා Tamanටම අවබෝධ වෙලා තේරෙනවා වෙන කෙනෙකුගේ ඇඟක් දැකම මේ මහ ධාතු ගොඩන්නේ කියලා ඒ බව තේරෙනවා Taman දකින්න ගියක්ද ගහක්ද කොරන්නේ නැත්නම් විශාල ගොඩ නැගිල්ලද කාර් එකද මොකක් දැක්කත් මේ ධාතු ගොඩක් නේ තියෙන්නේ විවිධ සංඥා විවිධ හැඩවලට හැදිලා විවිධ ඝන සංඥාවෙන් මුලා කරන ධාතු ගොඩක් නේ මේ තියෙන්නේ කියන එක Tamanට තේරෙනවා එතකොට තමන් කෙනෙකුගේ රූපය දැකලා ඇලෙනවා නම් එහෙම ආශා කරනවා නම් තමන්ටම දේ මේ ඇලෙන්නේ ආශා කරන්නේ ධාතු ගොඩකට. කුණු වෙලා යන ධාතු ගොඩකට. ඕනෑම දෙයක් එහෙම තමයි. දැන් අපි හිතමු ගහක් ගෙඩියක් කියලා අපි දැන් රස කර කර කෑවත් ටික පැත්තක දාලා තිබුණොත් එහෙම කුණු වුණාට පස්සේ කනවා තියා පැත්තේ ඉන්නට බැරි තරම් දුක නහමන තත්ත්වයටපත් වෙනවා. සමාජයට අල්ලන්නට අප්‍රියයි. ඕනම දෙයක් එහෙම තමයි තමන් ප්‍රේ කරන සුරතල් බලලේ බල්ලේ ගියා මැරිලා ගිහලා දවස් දෙකක් ගිහලා කුළුෙන් ගියාට පස්සේ සුරතල් කිරීමක් එදාට නැහැ. තමන් දැන් තමන්ගේ සමහරි වෙන කෙනෙකුගේ සමක් හරි දැකලා මේ සතුට වෙනවා නම් ආශ කරනවා නම් මේ පටේයාදි කුරු වෙලා යන ධාතු ගොඩක් කියලා තමන්ට අවබෝධ වෙන්න ඕන. දකින දකින දේවල් පිළිබඳව තමන්ගේ මානසිකාරයේ හවියට යෝනිසෝ මානසිකාරයේ පවත්නවා නම් මේ ඔක්කොම ධාතු ගොඩවල් කියලා වැටහිලා නැති කෙනෙකුට අපි මේවා කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඒවා එහෙම බලනකොටත් මේක ආත්මයක් නෙවෙයි එක ඒකාන්ත ධාතු ගොඩක් කියලා දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට රූපයට පමණයි අපි කතා කරේ වේදනා සංඥා සංඛාර විඥාන ආදී සිසු ස්කන්ධ පිළිබඳවත් මේවා අනාත්ම වශයෙන් අනිත්‍ය නිසා දුක්ඛ නිසා විපරිණාමයට පත්වන නිසා හේතුඵල ක්‍රියාධර්මයන් නිසා Tamanට ඕන විදිහට පවත්න්නට නැති නිසා Tamanගේ ආබාධයේ දුක පිණිස පවතින නිසා මේ ඔක්කොම අනාත්ම ධර්මය කියලා අවබෝධ කරගන්න. සත්මාතිය දික්කේ ඒක නිසා මහණේ යම් කිංජ රූපං අතේ තනාගතම් පච්චුප්පන්නං අජ්ජත්තිං වා බයිද්ධාවා ඕලාරකං වා සුඛං වා හේනං වා පණිතං වා දුරේ සම්තිකේවා සම්මං රූපං නේතම්මම නේසෝමස්මින මේසවත්තාපි මේතං යථා භූතං සම්මප්පන්න දක්කබ්බං ඊළඟට ප්‍රකාශ කර පාඨේ ඒ ඒක නිසා මානේ මේ විදිහට හරියට අවබෝධ කරගත්තාට පස්සේ තමන්ගේ රූපය හෝ බාහිර අයගේ රූප අධ්‍යාත්මික බාහිර අතීත අනාගත වන්න අතීතයේ පැවති රූප හෝ වර්තමානයේ පවතින රූප හෝ අනාගතයේ පවතින ලබන රූප ඔය කොටස් ආකාර පහින්වත් අනිත් ඒවා නැති වෙනවා අධ්‍යාත්මික බාහිර අතීත අනාගත වර්තමාන කාලත්‍රයයි තමන්සා බාහිර කියන දෙකයි අනිත් ඒවා ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ඈත මේතන හයක් තියෙන ඔක්කොම 11 ආකාරයි. මේ තියෙන සෑම රූපයක්ම මම හෝ මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා නුවණින් දකින්නට ඕන. ඒ දකිනකොට අතීත රූප සම්පූර්ණ නිරුද්ධ වෙලා ගිය නිසා මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ. අනාගත රූප තම පැමිණිලා නැති නිසා මම මගේ කියලා ගන්නට දෙයක් ඒවේ. කොහෙත්ම නැහැ. ඊට අමතරව මේ වර්තමාන රූප සෑම ශ්‍රණයක් ගානෙම නැති නැති යන නිසා ඒවා මම මගේ කියලා ගන්නට බෑ. තමන්ගේ වගේමයි බාහිර ලෝකයේ සෑම අජීවී සජීවී රූප කොටසක්ම. තමන් කොච්චර මගේ පුතා, මගේ දුව, මගේ සහෝදරය, සහෝදරයා, මාළුවා, මිත්‍රයා ආදී කොයි ආකාරයෙන් ග්‍රහණය කරන කටයුතු කළත් සත්‍ය ඒකයි. එකක්වත් මම හෝ මගේ නෙවෙයි, තමාගේ සිතවිලි පමණයි. මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක තමන්ගේ සිතවිල්ලක් පමණයි. එච්චරයි. අපි හිතමු කවදාවත් දැක්කේ නැති මිනිහෙක් හම්බෙලා ටික කාලයක් ඇසුරු කළා යාළුවෙක් වෙනවා. යාළුවෙක් වුණාට පස්සේ මේ මගේ යාළුවා මගේ යාළුවා මගේ යාළුවා කියලා ඔහු කියනවා. ඒ ඔහුගේ හිතේ තියෙන මේ මගේ යාළුවා. මේ මගේ යාළුවා කියන එක ඔහුගේ සිත තුළ පසු ඇතිවෙච්ච දෙයක්. මේ මගේ කියන එක හැම දෙයක් පිළිබඳව පසු ඇතිවෙච්ච දේවල්. ඔය වගේ. තමන්ගේ ශරීරය ගත්තත් මේ මගේ කියන එක උපදිනකොට මාගේ ශරීරයක් තිබුණේ නැහැ. අර ඉස්සෙල්ලා හිටපො නැති යාළුවා පස්සේ ඇති වුණා වගේ පස්සේ ඇතිවෙච්ච ශරීරයක් තමයි මේ මමගේ කියලා. Tamange අයියය, මල්ලිය, නාංගිය ඔක්කොම මේ පස්සේ ඇතිවෙච්ච දේවල්. ඉතින් මේ පස්සේ ඇතිවෙච්ච දේවල් මම මගේ කියලා මේ ග්‍රහණය කරන්නේ. ඒක නිසා මේ සියල්ලම අනාත්මයි කියලා අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තාට පස්සේ අතීතයි අනාගතයි වර්තමානයි අධ්‍යාත්මිකයි බාහිරයි. ඔය කොටස් පහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහම ඔය ප්‍රශ්නාකාරයෙන් අවබෝධ කරගත්තාට පස්සේ ඔහුගේ සිත තුළ නිම් පටිච්චපන්නස රූපස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ කල කිරීමක් ඇති වෙනවා නිබ්බිදාවක් ඇති වෙනවා අර රූපය අනිත්‍යයි කියලා දකිනකොට මේ අනිත්‍ය දේවල් කෙරෙහි මොකටද මං ඇලෙන්නේ විශේෂයෙන්ම දුකක් කියලා අවබෝධ කරගන්න මේ දුක් ලබා දෙන දේවල් වලට මොනවද ඇරෙන්නේ මම නොවන මගේ නොවන අවබෝධයේ ප්‍රඥාව තුළින් ලබන්නේ ඒක තමයි විශේෂයෙන්ම නොඇලීම ඇතිවීමට උපකාර වන ධර්මයේ ඒ කියන්නේ ගැඹුරින් උපකාර වන ධර්මයේ ඒක නිසා මේ මම නොවන මගේ නොවන දේවල් වලට නෙමෙයි ඇරෙන්නේ මේක මම නොවන මගේ නොවන බව තේරෙනවා නම් මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ අහවල් දීකට මේ පංචස්කන්ධ ලෝකේ පවතිනවාද කියලා Taman හිතෙනවා. මේ කවලා, කෝවලා, නාවලා, බේතේ දීලා ආරක්ෂා කරලා, නාවලා පිරිසිදු කරලා, සතප්පවලා මේ දේවල් කර කර දුක් විඳිනවා. මුන්න කර්මයකට මේ පංචස්කන්ධ ලෝකේ පවත්වාගෙන යනවද කියන අවබෝධය ඔහුට තියෙනවා. මේක නැති වෙලා යනවා නම් කොච්චර සැපද කවදාද නැති වෙන්නේ කියන එකයි එවැනි කෙනෙකුටගේ අදහස. නියම තේරෙන අවබෝධ වන්නේ. ඉතින් ඒකනේ නිසා මේවා කෙරෙහි මේ පංචස්කන්ධ ලෝක අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් දකිනකොට කලකිරීමක් ඇති වෙන්න ඕන නෙම්බින්නේටි. නිම්බිදාය කලකිරීම පිණිස ඔය විදිහට කටයුතු කරනවා. විරාගය එතකොට ඇලෙන්නේ මේ ඇලෙන්නේ මොන දෙයකටද කියලා Tamanට තේරෙනවා නම් ඇලෙන්නේ ඊළඟට නිරෝධාය පටිපන්නෝ හෝති මේ නිරුද්ධ වීම සඳහා පිළිවෙත් පූර්ණේ කරනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්ම ඔක්කොම අනිත්‍ය දුක්ඛ විපරිණාම අනාත්මාදි වශයෙන් අවබෝධ කරගත්තාට පස්සේ මේවා නිරුද්ධ කිරීම සඳහා ප්‍රවේත් පූර්ණය කරනවා. නිරුද්ධ කරන්නට පුළුවන් ওই විදිහට විදර්ශනාව දිනු වෙලා තියෙනවා නම් සමාගයේ සිත තුළ සමාධියක් දිනු වෙලා තියෙනවා නම් මේ අනිත්‍ය වූ දුක්ඛ දේවල් මම මොකටද ග්‍රහණය කරන්නේ කියලා සිතින් අතහරින්නේ. රූපස්කන්ධය තමන්ට තේරෙනවා ඒකාන්තයෙන්ම අනිත්‍ය දෙයක් ඒකාන්තයෙන්ම දුක් දෙයක් ඒකාන්තයෙන්ම මම නොවන මගේ නොවන දෙයක් දුක්ඛ සත්‍ය මේකයි මේ දුක්ඛ සමුදය සත්‍ය මේකයි මේක කරේ මොන ඇලීමක්ද මේක නැත්තරම නැතිවීමමයි හොඳ කියලා අවබෝධ වෙන කෙනෙකුට මේක සිතින් අතහරින්නට පුළුවන් වේදනාව ගැන බලනකොට දුක් වේදනාව අතහරින්න ගැන කිසිම කතාවක් නැහැ සැප වේදනාවට ඇලියදී දුක් විඳගෙන මේවා මම මගේ කියලා හිතාන ගාහණය කරගෙන සංසාරයේ පුරා නොයෙක් ජාති ජරා දුක් විඳගෙන විඳගෙන ආවේ මේ සුළු සුප වේදනාවක් මම බින්දා නෙවෙයි මගේ වේදනාවක් නෙවෙයි නමුත් මම මගේ කියලා හිතාගෙන මේ ග්‍රහණය කිරීමක් කරලා ඒකට ඇලිලා බැඳිලා ඒක උපාදාන කරගෙන හිටපු නිසානේ මේ උපාදාන නිසා මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම නිසා මේ විදිහට සංසාර දුක් ලබා දුන්න මේ සුඛ වේදනාවකේ මොන ඇලීමක්ද මේක කොයිතරම් ලොවි ලෝතර සුඛ වේදනාවක් තිබුණත් වැඩක් නැහැ කියලා අතහරින්නට කියන්නේ ලෝහිත උද්‍රා කියන එක මා අදහස් කරන්නේ මහා ඉහළම මපල සිතකට සිතපත් කරගෙන ඉන්න වේදනාවක් වුණත් මොකද්ද ඇතිලා පැතිලා නැතිලා නැණ ඒක තිබුණත් මොකද්ද ඇති වෙදී කියලා ඒවා සිතින් අතහරින්නට පුළුවන් වෙනවා. එතකොට සංඥා සංඛාර විඥාන කියන ශේෂස්කන්ධ කෙරෙත් ඒ කියන්නේ යථාභෝධයක් ඇති කරගෙන මේ සියල්ලම පංචස්කන්ධ ලෝකයේම සිටින් අතහරිනවා. අතීතය සම්පූර්ණයෙන් අතහරින්න ගැන කතා කරන්න දෙයක් නැහැ අනාගතය අතහරින එක කතා කරන්න දෙයක් නැහැ වර්තමානයේ මෙලෙසින් අතහරිනවා අතහරිනකොට අධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් තියෙන දේවලුත් අත්හරින්නට සිදු වෙනවා ඒ කියන්නේ තමන් සතු සහ තමන්ගෙන් පරිබාහිර දේවල් මේ සෑම එකක්ම තමන් සංයෝග වලින් ගැටගසපු දේවල් දුකකට ඇදලා දාපු දේවල් සංසාරයේ නිමග්න කරවීමට හේතු පාදකෝ දේවල් ඒක නිසා මේ ලෝකේ යන්තා දේවල් තියෙනවා නම් Tamange පංචස්කන්ධ ලෝකයක් සහිත ඔක්කොම මේ සංසාර දුකට හේතුපාදකෝ දුක්ඛ සමුදයක් කියලා හරියට පැහැදිලිව තේරෙනවා මේ ඔක්කොම සිතින් අතහරිනයි කියලා අතහරින්නට පුළුවන් අධ්‍යාත්මික බාහිර වශයෙන් මෙන්න මේ විදිහට පංචස්කන්ධ ධර්ම අතහැරියට පස්සේ සමහර විට ශරීරය සම්පූර්ණයෙන්ම නොකඩ යනවා රූපේ නිරෝධේ රූප නිරෝධයක් කියන්නේ සිතට ශරීරයේ ශරීරයේ පේන්න ශරීර නිමිත්ත සිත දර්ශනය වන්නේ තනිකර කලුවරක් වැටෙනවා වගේ සෙවණෙන්ලක් වැටෙනවා වගේ දැන් ශරීරයේ දේශ බැලුවත් පේන්න කෝප නිරෝධයක් ඊට ඊට අමතරව ඒ වෙලාවේ සියුම් දැනීමක් තියෙන ඒ දැනීම හැර අනිත් නාම ධර්ම ඔක්කොම නිරුද්ධ වෙලා ඒ සියුම් දැනීම තියෙනවා නම් මේකත් නේ හැම වෙලාවෙම පවතින දෙයක් නෙමෙයි මේකත් සංස්කාර ධර්මයක් මම හෝ මගේ භාවයක් නෑ කොයි තරම් සියුම් දැනීමක් වුණත් ඕකත් නැතිලා තියෙනවා නම් නැතිලා යනවා නම් මේකෙන් මොන වටිනාකම මේකෙනිත් පිටියට නැහැ මේකත් අතහරිනවා කියලා අතහරිනවා. එතකොට ඊටාත්ම ශ්‍රේණි දැනීමක් ඇති වෙයි. ඒ දැනීමත් අතහරින අන්තිමට මට දැන් අතහරින්න කිසි දෙයක් නැහැ නේ කියලා ඉතින් ඔක්කොම අතහැරිලා ඉන්නේ. දැන් මේ අතහරිනවා කියන එකත් අතහරින්න ඊට පස්සේ. ඊට පස්සේ ඇති වෙන දෙයක් තියෙනවා එතන නිවීමක් තියෙනවා. එතකොට අර Nirodhaය පටිපන්නෝ හෝති කියන එක ඒ විදිහට අනුගමනය කිරීම තුළින් අපට අත්දකින්නට පුළුවන්. මේ විදිහට කටයුතු කරාම කෙනෙකුට ඒ Nirodhයට පත්වන ආකාරය අත්දකින්නට බැරි නම් අර අනිත්‍ය දුක්ඛ විපරිණාම අනාත්ම ආදී කරුණු අවබෝධ කරගෙන ඉඳෙන්ට නැත්තා සමාධියෙන් යුතුව තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ දේශ බලනවා. මෙන්න රූපස්කන්ධේ මෙන්න වේදනා ස්කන්ධය මෙන්න සංඥා මෙන්න සංඛාර මෙන්න විඥාන මේ පංචස්කන්ධ ධර්ම පහ වෙන වෙන වශයෙන් Tamanට පැහැදිලිව පේන්න අපේ අතේ ඇඟිලි පහ දිගෑරියට පස්සේ අපිට මේ ඇඟිල්ල මේ ඇඟිල්ල කියලා වෙන වශයෙන් දකින්න පුළුවන් ඇහැට දකින්නත් පුළුවන් ඇස් දෙක පියාණ හිටියත් සිතට දකින්නත් පුළුවන් මෙන්න මේ වගේ පංචස්කන්ධ ධර්ම වෙන වෙන වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. Tamanට පැහැදිලිව පේන මේ වේමගේ වේදනා මේ සංඥා මේ සංඛාර මේ විඥාන ආදී වශයෙන් මේ රූපය කියලා දකින්නට පුළුවන් ශක්තිය තියෙන කෙනෙකුට ඒ දකින අවස්ථාවේ රූපය ඈඩ් කරනවා සිතින් වේදනා සංඥා සංඛාර විඥාන සිතින් ඈඩ් කරන ඇඟිලි පහ අතේ දෙන පස් ඈඩ් කරන්නාසේ සිතින් පැත්තකට ඈඩ් කරන අතහැරීමේ චේතනාව වියුතු මේවා එකක්වත් මම මගේ නෙවෙයි සියල්ලම අතහරිනවා අන්න එවිටත් ওই රූපයේ නොපෙනී යන ඍෂියුන් දැනීම පමණක් ඉතුරු වෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට පුළුවන් අර කලින් කියපු විදිහට කටයුතු කිරීම තුළින් නාම රූප ධර්මයන් නිරුද්ධ වෙන ආකාරයට සිත ආකාරය අත්දකින්න. දැන් මෙහෙම කරලා කෙනෙකුට නිරෝධහය පටිපන්නෝ හොති නිරුද්ධ වීම සඳහා පිළියෙත් පෝණය කරන්නට බැරි වෙන්න නිරෝධය අත්දකින්නට බැරි වෙන්නට පුළුවන්. ඒක නිසා එවැනි කෙනෙක් අර අවබෝධ ඇති කරගත්තාට පසු ඒ කියන්නේ අර අනිත්‍ය දුක්ඛ විපරිණාම ආදී අවබෝධ ඇති කරගත්තාට පස්සේ විශේෂයෙන්ම නාම අවබෝධ ඇති කරගත්තාට පස්සේ පංච සුපාදානස්කන්ධයේ සුද්ධි අභ්‍යානුපස්සේ විහෙරති කියන පාඩේට අනුව පංච ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරන්නට. ඒ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනකොට ඇති වෙනවායි කියලා දකිනවා නැති වෙනකොට නැති වෙනවායි කියලා දකිනවා මේවා අනිත්‍යයි කියලා හිතනවා නෙවෙයි ඒක දකින්නට පුළුවන් සමාධිය දියුණු නම් ප්‍රඥාව දියුණු නම් රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ආකාරය ශනික වශයෙන් අනිත්‍යට යන ආකාරය දකින්නට පුළුවන් ඒව දකින සිත් පවා සෑම මොහොතක් පාසාම නැති නැති යන ආකාරය දකින්නට පුළුවන් ඒ වගේම තමන්ගේ සිත තුළ සංඥාවක් යම් වේදනාවක් ඇති වෙනවා නම් යම් සිතවිල්ලක් ඇති වෙනවා නම් ඒක ශනිකවම එතන මෙතනම නැති නැති යන ආකාරය දකින්නට පුළුවන් මේ පංචස්කන්ධ ධර්මයන් මෙලෙසින් ඇති වී තියෙන ඇති නැති යන ආකාරයේ දැක දැක සිටින විට සමහර විට මේ වාගේ නිවි යාම, නිරුද්ධ වී යාම අත්දකින්නට පුළුවන්කම ලැබේ. ඒකට සුදුසු මට්ටමට තමන්ගේ සිත තුළ දියුණු කරගත යුතු විමුක්ත පරිපාචනීය ධර්ම වශයෙන් සැලකෙන කොටස් දියුණු වී ඇති කෙනෙකුට පමණයි ඒ විදිහට අත්දැකීමක් ලබන්නට පුළුවන් වන්නේ නැති කෙනෙකුට නෙවෙයි. එතකොට ඒ ඒ අනිත්‍යයෙන් Nirodhe දැකීම තුළින් ඒ රූපස්කන්ධයේ Nirodhe Tamanට අත්දකින්නට පුළුවන් වෙනවා රූපය සම්පූර්ණයෙන්ම නිරයන. සිත සම්පූර්ණයෙන්ම නිවි යන ආකාරයට කටයුතු කරන්න පුළුවන් අර කලින් කියපු ආකාරයට කටයුතු කිරීම තුළින් එතකොට තමන් නිරෝධාය පටිපන්නෝ හෝති රූපේ නිරුද්ධ කිරීම සඳහා වේදනා සංඥා සංඛාර විඥාන නිරුද්ධ කිරීම සඳහා පිළිවෙත් පූර්ණේ කරන කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මෙවැනි කෙනාට කියනවා අයං උච්චති බික්ඛේ අරිය ශාවකෝ අපචිනාතේනෝ ආචිනාති පජහතේනෝ උපාදීයති විසිනේතින උසනේති විද්ධෝපේතේන සම්දෝපේති මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන තැනැත්තා මහණෙනි අපචිනාති නෝ ආචිනාති ලං කරගන්නේ ඈත් කරලා විෂ කරලා දානවා පජහතේනෝ උපාදීයදී උපාදාන කරන්නේ අතහරිනවා. විෂිනේතේන උෂ්ණේති ගොඩ ගහලා රැස් කරගන්නේ විසිරුවා හරිනවා. විද්ධෝපේතේන සම්දෝපේති දල්වන්නේ නිවනවා. මේ නිවෙස්වලට ගියාට පස්සේ මේ කියපු කරුණු ටික ගැන අවබෝධ කරගන්න බලන්න. මොනවද දල්වන්නේ මොනවද නිවන්නේ? දල්වන්නේත් නැතුව නිවන්නේත් නැතුව ඉන්නේ කොහොමද? නැත්නම් දල්වන්නේ නැහැ නිවන්නේ නැතුව ඉන්නේ කොහොමද? මොනවද උපාදාන කරන්නේ මොනවද අත උපාදාන නොකර අතහරින්නේ? නැත්නම් ඒ නැත්නම් මොනවද ගොඩ ගහගන්නේ ගොඩ ගහගන්නේ නැතුව ක්‍රෂ් කරන්නේ නැතුව ඉන්නේ මොනවද ඒ විදිහට ඒ වගේම ලං කරගන්නේ මොනවද ඈඩ් කරගන්නේ අපචිනාදී ආචිනාදී ලං කරගන්නේ ඈඩ් කරගන්නේ මොනවද මේවා ගැන ටිකක් අවබෝධ කරගෙන බලන්න අවබෝධ කරගෙන බලනකොට මේක සිදුවන ආකාරයක් දකින්න මෙයාට උදව්වක් වශයෙන් මම වචනයක් දෙකක් ප්‍රකාශ කරන්න මතු පිටින් පවුණා රූප රැස් කර ගන්නවා උපාදාන කර ගන්නවා ලං කර ගන්නවා රූප තුලින් දැල්ලින් දල්ලා ගන්නවා තමන්ගේ සිත වේදන ඒ වගේම සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. මේවා තමයි මේ අල්ලන්නේ. මේ විදිහට කටයුතු කරන්නේ. නමුත් පරමාර්ථ වශයෙන් සිදුවන ක්‍රියාදාමය ඕවා නෙවෙයි. ඒක අවබෝධ කරගන්න බලන්න. ඒ අවබෝධ කරගෙන ආවට පස්සේ ඉතිරි කොටස දාට අප දේශනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. "යේ කිච්ච බිකේ සමනාවා බ්‍රාහ්මනාවා අනිත්‍ය රූපේන දුක්ඛේන විපරිණාම ධම්මේන ශේයෝ හමස්මේති සම්නුපස්සති සදිසෝ හමස්මේති සම්නුපස්සති හීනෝ හමස්මේති සම්නුපස්සති කිමඤ්ඤත්‍ය යථා භූතස්ස අදස්සනා කියලා මම මේ කතාව කියන්නේ මේකේ මේ පාඩමක් ඉගෙන ගන්න නිසා යම් කෙනෙක් මහණෙනි මේ අනිත්‍යයට යන දුක්ඛ විපරිණාම ධර්මයට පත්වන රූප වේදනා සංඥා සංඛාර කියන විඤ්ඤා පංචස්කන්ධ ධර්මයන් අරගෙන මම මහා ලොක්කෙක් කියලා හිතාන ඉන්නවා සෙය්‍යෝහමස්මීති සමනුපස්සති නැත්නම් සදිශෝහමස්මීති සමනුපස්සති මමත් ඕනම කෙනෙක් එක්ක ඒ කියන්නේ උසස් ගණයේ කෙනෙක් එක්ක සම කෙනෙක් කියලා එහෙම හිතනවා නැත්නම් හීනෝ හමස්මේති නැත්නම් මම ඒ වගේ නෙවෙයි කියලා හීන. ඒ කියන්නේ ශේයමාන, සදිශමාන, හීනමාන කියන තුනයි එතන කතා කරන්නේ. කිමඤ්ඤත්‍ර යතහ භූතස්ස දර්ශනා මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට නොහැකි අදර්ශනයේ නිසැර මෙතන වෙන මොකද්ද තියෙන්නේ? එනිසා මේ ධර්ම අහන අයත් Tamange සිතට මේ විදිහට වැරදි ආකාරයෙන් මාන මාන සිතිවිලි ඇති වෙලා තියෙනවා නම් ඕවා ඇත්තෙන්ම ඇතිලා තියෙන්නේ කිමඤ්ඤත යත භූතස්ස දර්ශනමේ පංචස්කන්ධ ලෝකේ නියම தත්ත්වේ නියම ආකාරයෙන් දැකීමට නොහැකි ඒ දර්ශනය කරන්න නොහැකිකම නිසා මේ ශායව හරියට දකින්න කෙනෙකුට මේ මම රහත් වෙච්ච කෙනෙක් මාර්ගඵලලාභී කෙනෙක් ධ්‍යානලාභී කෙනෙක් මම උසස් රස්සාවක් කරන කෙනෙක් උගත් කෙනෙක් පශ්චාත් උපාදී උපාදී ඌව ගැන හිත හිතා Taman යම්කිසි මානයකට පත්වලා තියෙනවා නම් ඒ හැම වෙලාවෙම සිදි ඒක සිදුවලා තියෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති සතියෙන් දකින්නට නොහැකිකම නිසා ඒක හරියට දකින කෙනෙකුට ඔය මානෙ නැත්තටම නැති යනවා ඒක නිසා ඒක හරියට දකින්නට බැරි වුණත් මේ ධර්ම කරුණු අවබෝධ කරගන්නා මේ අයගේ සිත තුළ ඒ තියෙන මානෙ කියන ක්ලේශ ධර්මයේ ටිකක් හෝ දුරට අඩු කරගන්නට නැත්තම් නැති කරගන්නට නැත්තටම නැති කරගන්නවා නෙවෙන්නට පුළුවන් නැති කරගන්නට හෝ මේ කරුණු ප්‍රයෝජනවත් වෙනවා ඒක නිසා මේවා කියනවා ඒ විදිහට කටයුතු කරන තමන්ගේ යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් අධ්‍යාත්මික දියුණුවක් තියෙන බව තමන්ට තේරෙන්න ඕන. හැම දවසම එකම මට්ටමේ ඉඳලා කිසිම වැඩක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙහෙම කතාවක් කියනවා. ඒ කතාව කියලා මේ දේශනාව නිම කරනවා. මහණෙනි මම මේ පංචස්කන්ධ ලෝකය පිළිබඳව නියම தත්ත්වයේ නියම ආකාරයෙන්ම අවබෝධ කරගෙන මේ ලෝක සත්‍යයටත් ඒක අවබෝධ කරලා දීම සඳහා මේ විවිධ විවිධ ආකාරයෙන් මම මේ කරුණු ඉදිරිපත් කරනවා. නමුත් මේ මෝඩ මිනිසුන්ට මේක තේරෙන්නේ සමහන් දෙක්කේ බානම් පුතුජනං අන්දං අචක්කුකං අජානන්තං අපස්සන්තං කිංති කරෝමි. එවැනි කරුණු තේරුම් ගන්නට බැරි අන්ධ බාල පුතුජන ප්‍රඥා අසක් නැති දැනගන්නට බැරි මේවා දකින්නට බැරි මිනිසු කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි මම මොනවා කරන්නද මහන්නේ කියලා. ඉතින් අපිත් මේ ඇයට අපගේ අවබෝධයන්ට අනුකූලව විවිධ ආකාරයෙන් මේ නිවනට ඉදිරිපත් කරගත හැකි ආකාර පිළිබඳව දේශනා මේ ලෝක සත්‍යයට ඉදිරිපත් කරන කරුණාසිතක් ඇතිව අනේ මේ වෙන් ඇති මේ ඇයට මේකෙන් ප්‍රයෝජනක් ලැබෙවි මේක අත්දකින්න පුළුවන්කම ලැබෙවි කියලා. නමුත් ඒවා අත්දකින්නට බැරි මිනිසු මේවා තේරුම් ගන්නට බැරුව කිසිම අත්දැකීමක් ලබා ගන්නේ නැතුව සිටිනවා නම් ඉතින් මට කරන්නට දෙයක් නැහැ. හොඳයි දේශනාව එහෙමනම් දැන් මෙතන නිම කරනවා අපි දෙවියන්ට පින් දෙමු ආකාශට්ටාදි කියන පාඩේ ආකාශට්ටාදි බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤං සම්මනෝදිත්වා චන්දක්කන්ද ශාසනා ආකාශට්ටාදි බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤං සම්මනෝදිත්වා චන්දක්කන්ද දේශනම් ආකාශට්ටාදි බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤං සම්මනෝදිත්වා චන්දක්කන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා කරන්න එනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බ නිබ්බානපත්තියා ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා මහන් හෝතු සම්බ දුක්ඛා පමිච්ඡතු මේ ක්ලේශයලෝම සර්ව සත්‍යයෙන් ඇතත් නිසන් සිමුද වාසනා ශක්තිය උදා වේවා අභිවාදන ශීලස්ස නිච්ඡං උද්ධාපිතායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිද්දතු සෝපත් වේවා නමස්ස ලැබේවා